බද්දක මහත්මයා තව ප්‍රශ්න මොකක්ද තියෙද අහලා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. අපි රකින්න සීලය ආර්යකාන්ත සීලයක් බවට පත් කරගන්නේ කෙසේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලමි. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ Taman රකින්න මනුෂ්‍ය සීලය හෝ ආර්ය සීලය. කියන්නේ පංච සීලය හෝ පංචශීලයෙන් එහා ගිය අටසිල් දසසිල් කෝටියක් සංවර සීලය ආදී කවර සීලයක් හෝ පංචශීල ප්‍රතිපදාවෙන් එහාට තියෙන කවර සීලයක් හෝ ඒ කියන්නේ පංචශීල ප්‍රතිපදාව ඇතුළත්ව ඉන් ඔබට තමන් ආරක්ෂා කරන කවර හෝ සීලය පළුදු නොවි කිලොට්ට නොවි දුර්වල නොවි ආරක්ෂා කර ගැනීම තමයි ආරේකාන්ත කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා කැමති වෙන ආර්යයන් වහන්සේලා ප්‍රිය වෙන ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන. එතකොට එහෙම ප්‍රශංසා කරන ඒ ආර්යයන් වහන්සේලා කැමති වෙන තත්වයක් එන්නේ Taman රකින්නේ පංචශීලය නම් ඒ පංචශීලය paludu වෙන්නේ නැතිව, කැඩෙන්නේ නැතිව, දුබල වෙන්නේ නැතිව ඒක ආරක්ෂා කරන්නට ක්‍රියාත්මක වෙන. ඒක paluduනා කියලා දැනගත්තොත් වහාම නැවත සමාදම් වෙලා ආරක්ෂා. ඒතර paludu වෙනවා කියලා කියන්නේ අපි හිතමු සත්තු මරන්නේ නැහැ. නමුත් සත්තුන්ට තලනවා, හිංසා කරනවා, කණ්ඩ නොදී ඉන්නවා. එතකොට ඒ වගේ නුසුදුසු විදිහට වැඩ ගන්න. එතකොට සතා මරලා නැහැ. හැබැයි හිංසා කරනවා. එතකොට අන්න ඒ වගේ. එතකොට කෙලින්ම හොරකම් කරලා නැහැ. හොර අස්සංගහල. එතකොට රස්සාවට ගිහිල්ලා කල්ැතුව ගිහිල්ලා හැබැයි දවසේම පඩිය අරගෙන. ඊට පස්සේ නිවාඩු දාලා ඒ නිවාඩු දාපු දවසත් වැඩ කරපු දවසක් හැටියට පස්සේ ඒත්තු ගන්න. ওই විදිහට කෙලින් හොරකම් කරලා නැහැ වෙන වෙන පැතිවල. ඊළඟට කාමයේ වර්ධවා හැසිරීම වශයෙන් කෙලින්ම වෙන කාන්තාවක් සමග ඍජුව කායික සම්බන්ධතා පවත්වන්නට ගිහිල්ලා නැහැ. හැබැයි තමන්ගේ බිරිඳට හොරා, තමන්ගේ සැමියාට හොරා වෙනත් අයත් එක්කලා කතා කරන්න, ආදර කතා කරන්න, ඊළඟට වෙන වෙන නොසුදුසු සරාගී කතා කරන්න, ඒවෙන් තෘප්තිමත් වෙන්න, කායික ස්පර්ශයන් ලබන්න, ඒගොල්ලොත් එක්ක හුදකලා වෙන වෙන තැන්වල යන්න. එහෙම පුරුදු වෙලා එතකොට ඍජුව අර ලිංගික ඇසුරක් පවත්වන්න යොමු වෙලා නැහැ. හැබැයි අර මිත්‍යාචාර වැරදි හැසිරීම වලට ගිහින්. දැන් ඔය විදිහට නෑ මම සිල්පදේ කඩාගෙන නැහැනේ කියලා කියන්න පුළුවන්. සිල්පදේ කඩාගෙන නැති වුණාට ඒක paludu වෙන විදිහේ බොහෝ පැති තියෙනවා. ඉතින් ඒවයිනොත් රැකෙන්නට ඕන. එහෙම රැකිලා කටයුතු කරනවා නම් තමයි අන්න ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. ඒ නිසා තමන් රකින්න සීලය කුමක් හෝ වේවා එය paludu නොවි, දුබල නොවි, තනින් තනින් පැල්ලම් ලප කැලලි වැටෙන්නේ නැති වෙන ඛණ්ඩ චිත්‍ර සබල කල්මාස වශයෙන් ඒක දුර්වල වෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීම තමයි ආරකාන්ත සීලය කියලා කියන්නේ.